රාත්‍රී 7:00 විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාව. ගුවන්විදුලි රංගමණය. රෝහණ කස්තුරි රචනා කළ නාට්‍යය. රංගපෑම් හිලේරියන් පෙරේරා, කයන් විතාන, නීලිකා මඩිනෝ සකුන්තා ප්‍රසාදිනී බතුගේ සොයනු ලුම්බිල. නාද සංකල්පය මන්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කම්මාසේ. ආපසු ගමනක්. සමන්ති ආර්යාව ගෙදර එනවා මහත්තයාට නම් ඉතින් මොන කරදරයක්ද නේද කල්ලාතු ඇවි විවේක සුරෙන් ඉන්න පත්තරේකුත් පෙරලාගෙන ඔවිතින් වෙලාවට කම්පෝරුව ඇරෙනවා ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් හොඳයි. ඒකනේ සම්මන්ති. ඒකටත් එක මට තමයි. අතත් එක බස් එකක්වත් තිබුණේ නෑනේ. හ්ම්. ඊළඟ එකටත් හිටියා බස් දෙකක විතර සෙනඟ. <laughs> මිනිස්සු අතරේ තෙරපි තෙරපි හිටගෙනම එන්න උනානේ දිගටම. හරි හරි හරි. මේ දැන්වත් ඉතින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. ඔය බෑග් එක ඔන්නෝම මේක පැත්තකින් තියලා හ්ම් අපේ පැයේ අමාරු අඩුවෙන්නත් එක්ක මේ බස් එකේදී මම පිටිපස්සෙන් හිටපු බලතෙක් දැම්මම මට තදයක්. <laughs> ඔය පිටින් ඉච්චර දෙයක් කියේ. ජැක්සන් කෙනෙක් වෙන්නේ නැති. මට හොඳ වෙන දෙකක් කතා කරපු ආයේ ওই වගේ නොසඳාලකම් නොකරන්න. <laughs> මට ඒක යකානෙක් ගත්තා. ආහා අර දේ නැගපු නැගිල්ල ඒ විදිහටවත් සමනේ වුණා නම් ඒකත් එක මේ මේ නේසන් උදේ ඇතිවෙච්ච කතාව ගැන ඇත්ත වශයෙන්ම මට කනගාටුයි මේ මට තරහගේ ඔයා ඔය ක්ලබ් නයිට් එකට ගිහිල්ලා ගෑනුගේ ඩාන්ස් බල බල යාළුවෙක් එක්ක විනෝද වෙච්ච එක ගැන ඉරිසියාවට නෙවෙයි එහෙනම් මට නිකමටවත් නොකියෝ ඒ ගමන ගියේ එක ගැන. හරි හරි හරි සමන්ති. මගේ පරණ පාප මිත්‍රයෝ කීප දෙනෙක් මේ එන බව දැනගන්න ලැබුණේ හිඳයි මටත් කියන්න හිතුනේ. හ්ම්. එයා තනික දෙයක් නෙවෙයිනේ. මම ඉතින් එච්චරටම දුරට හිතුවේ නෑ ඒ ගැන. හ්ම් හ්ම්. දැන් ඉතින් ඒක ඉවරයිනේ. අමතක කරමු. හ්ම්. බොහෝම හොඳයි. බොහෝම හොඳයි. මගේ සුන්දර බිරිඳ. හා. ඒ විදිහටමද ඔය අද උදේත් මට කතා කරුවේ? ඉතින් ඔයත් මට එක එක දේවල් කී කියා බැන්නනේ. මට මට මට ඔයා මේ වල්ලුරා කියලා බැන්නා. ඒක ඉතින් ඔයාට එච්චරම අපහසුකුත් නෙවෙයි නේ. හරි හරි හරි ඉතින් එහෙම හිතමුකෝ සමන්ති මගේ අතපසු වීම මම පිළිගන්නවා ආ මේ ඒකේ හිලව්වට ඔන්න අද මං ඔයාට පොඩි සපෝට් එකක් දෙන්න ලෑස්ති කෙරුවා ඒ මොකක්ද අනේ <laughs> මෙහෙම ඔයා කෑම උයන්න ඕන නෑ අද. හරි? අපි චන්චුම් රෙස්ටුරන්ට් එකකින් චයිනීස් ඩයට් එකක් දාමු. හ්ම්. නියමයි. මේ මේ කුමාරී වීරේ දෙන්නටත් මම ආරාධනා කෙරුවා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්නත් එක්ක. ආ ෂොක්. ඔගේ නියම arrangement එක. <laughs> මටත් ලේසියි නේතකොට. ඔව්. මේ ඇත්තටම කුමාරිව හම්බ වෙන්නත් මම හිතාගෙන තමයි හිටියේ. මේ ඔයා දන්නවද? කුමාරිගේ බොස් අර අර ඇවිදින මලමිණිය වගේ ඉන්න කරවිත ලොක්ක. එයාට ආයෙත් ලෙඩ දානවලු. ආ ඔව් ඔව් මටත් දැනගන්න ලැබුණා ක්ලබ් එකේදී. හ්ම්. මට වීරව ඉඳලා හිටලා හම්බ වෙනවනේ. මීහා කියන විදිහට මේ සමහර දවස්වලට කුමාරි ගෙදර එනකොට රෑ 8ක් පහු වෙනවලු. අනේ ඇත්තද? ඔව්. ඒක හින්දා මුන් පිහුම් වලින් එතකොට මේ ගෙදර වැඩ වලින් සෑහෙන කොටසක් වීරට කරන්න සිද්ධ වෙනවලු. එහෙම හරියන්නේ නෑනේ. කුමාරිට එතන කිසිම විවේකයක් නෑ අනේ. හ්ම්. හරියට වැඩ තියනවලු. හැබැයි ඒ වගේ තත්වයක් ඔයාට එහෙම ඇති වුණා නම් මාං බල බල ඉන්නේ. ඔව්. ගිහින් බොසාගේ හොම්මට දෙකක් අනිනවා රිවෙට් වෙන්න. හරි හරි හරි. ඔයා ඉතින් මගේ ගැලවුම් කාර්යයනේ. ඔව් හරියට හරි. නේ? හරිම මහන්සි යන්නේ වුණාට. ඒකටත් නිකන් මහත් හෙට්ටුවක් දැනෙනවා. ඔව් පොඩකින්. ඔය ඔයාගේ දෙකත් හොඳටම රතු වෙලා. හා හරි හරි හරි. එහෙනම් ඔයා උඩට ගිහිල්ලා බාත් එකක් එහෙම දාගෙන ලෑස්ති වෙන්නකෝ. ඔව්. මම ආගන්න ඕනේ. මටත් හිතුණා. බස් එකේ තෙරපිලා ඇවිල්ලා සාදිය දතත් ඇති මන් ළඟ. මේ අර දෙන්න මේ කීයකට එනවා කිව්වේ? ආ හතට විතර එන්න කියලා මං කිව්වේ. ආ මෙලහකට දැන් එනවත් ඇති. යාන්තම් ඇති. ද්විපාර්ශික සාම සාකච්ඡා සාර්ථකයි. ගැටුම් අවසానයි. සංහිඳියාව තහවුරු වෙලා තියෙන හින්දා දැන් අරමින්න ආපුවාම හිතේ සැහැල්ලුවෙන් සන්තෝෂෙන් කතා බහ කරන්න පුළුවන්. ජීවිතය <laughs> ඇවිල්ලා වගේ හිතුවටත් වඩා කලින් ඇවිත් වගේ. ආ ඉන්න පොඩ්ඩක්. ආ hello good evening sir. good evening good evening. <laughs> එන්න එන්න. ආ එන්න. ඔන්න මං අද කුමාරිව කල් නැතුව ගෙන්න ගත්ත ඔෆිස් එක. තමන්ගේ කැවිල්ලක නෙමෙයි. ඔව්. දැන් මේ ටිකකට ඉස්සලා තමයි එයාත් ආවේ. මේ යන්නේ නේද? හ්ම්. කොයිද? ආ එන්නවත් නෑ. ආ මේ පොඩ්ඩක් නාගන්න ඕනි කියලා උඩට ගිහා ඔය දෙන්න ඉන්නේ ඉස්සෙල්ලා. <laughs> බස් එකේ ඇවිල්ලා මහන්සිත් ඇතිනේ. <laughs> ආ මේ වීරේ සමන්ති පහලට එනකන් අපි පොඩි එකක් <laughs> බොහොම හොඳයි බොහොම හොඳයි ඇත්තමයි මම බයෙන් හිටියේ ඒ වගේ යෝජනාවක්වත් නොකර ඉඳී කියලා ආ නේ එහෙනම් එන්නකෝ බඩු ලෑස්ති. අනේ මේ මේ මේ මේවා ටික ඔතෙන්ට ගන්න මේ මට පොඩි සපෝට් එකක් දෙන්න. <laughs> හරි අපි ලෑස්ති. <laughs> කුමාරි වත්පත්. කුමාරිට සොෆ්ට් ඩ්‍රින්ක් එකක් එහෙම ආ නැත්නම් බිය තියෙනවා. මේ මේ ටිකත් අපෙන්ටම නේද? ඕ ආ මම මේක ගන්නකො ආ මේ බොතල ඕපන් එකක් ආ ආ right හරි anyway හ්ම් මේ මට අපේ සමන්ත කිව්වා ඕගොල්ලෝ අලුත ගත්ත වාහනෙන් ට්‍රිප් එකක් යන්න ඔව් ඔව් අපි බලාපොරොත්තු වෙන්නේ. <laughs> ඉතින් කොහෙද යන්නේ මේ කතරගමද එහෙම තමයි මේ මුලදිම කුමාරි යෝජනා කරුවේ. ආ ඒත් ඉතින් දෙයයන්ට ඉස්සල්ලා බුදුන්ව මතක් වෙන්න ඕනේනේ. <laughs> ඔව් එහෙනම් අපි තීරණය කෙරුවා අනුරාධපුරේ යන්න. <laughs> සමන්තිත් බොහොම කැමැත්තෙන් ඉන්නේ ගමනට එකතු වෙන්න. <laughs> පුරුෂයාගේ අනුමැතියට යටත් හරි හරි හරි අපි එනවා අපි එනවා. <laughs> දවස් දෙකකට නැත්තම් තුනකට විතර මට පුළුවනි අපේ ডিপার্টমেন্ট එකේ සර්කිට් බංගලෝ එක බුක් කරන්න. හරි? ම්ම් දැන් එහෙමනම් කවද විතරද යන්නේ ඒ ගැන නම් තවම හිතුවේ නෑ නේද? මේ දවස්වල අපේ කුමාරට ටිකක් විවේකමත්. ආ. ඕවනේ. හරියට වැඩ. ඊමදිවට අර යකා කරවිට එක එක රෙගුලාසි දානවා. අන්නේ ඔන්න ඔය යකාට බාධු වෙන්නේ නැතුව ඔකින් අයින් වෙන්න කුමාරි. එකපාරට මෙහෙමත් බෑනේ නෙල්සන්. මේ වෙනත් මොකක් හරි පොසිෂන් එකක් හොයාගන්න නැතුව මේ එහෙම බෑ. <laughs> අනිත් එක නෙල්සන් අපේ ආදායම අඩු වුණොත් මේ අපි කොහොමද මේ උදේන්නත් එක්ක විනෝද ගමනක් කැන්සල්ස් වියදම් කරන්නේ නැද්ද? <laughs> <laughs> ආ මේ මොකටද ඉතින් බලන් ඉන්නේ? අපි එහෙමනම් ගමු නේද? cheers cheers. හ්ම් වීදුරුව කටට කිට්ටු ගැදුවා විතරයි. මේ දැන් නම් ඉතින් මම මේක ගහලම තමයි නතර කරන්නේ ආ. මේක. ඔයා හිමින් සීරුවේ ඔයාගේ ඩ්‍රින්ක් එක ගන්න. මම දුම් බලන්න. අයියෝ අපේ විනෝදයට බාධා කරන්න කවුරු ඇවිල්ලාද මන්ද මේ වෙලාවේ? හ්ම්. කවුරුත් කමක් නෑ. දැන් ඉතින් ආ ජසින්තා මොකද මේ අ මේ නිකන් නිකන් කලබල වෙලා වගේ ඔව් එන්නකෝ බලන් ඉන්නතු එන්න ඇතුළට එන්න අද අද ඔෆිස් ප්‍රමිසස් වලදී කොහොම දරුණු ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණා නිල්සන් අයියා. ඔව්. ඒක නම් කොහොමද කියන්නේ? හරි හරි හරි. අපි කතා කරමුකෝ. එන්නකෝ. එන්නකෝ. ආ. මේ අපි කඩේ යාළුවෙක් කෙනෙක් ඉන්නවා. මම හඳුන්වලා දෙන්නම්කෝ. එන්නකෝ. ආ. හා මේ ඉන්නේ මේ මිස්ටර් වීරසිංහ. හලෝ. හලෝ. මේ යාගේ වයිෆ් කුමාරි. හලෝ. හලෝ. අපේ බොහෝම කිට්ටු යාළුවෝ. මේ මෙයා ජසින්තා. අපේ සමන්තිගේ යාළුවෙක්. එන්න එකට වැඩ කරන්නේ. <laughs> ම්ම් මේ ඔයා මෙතනින් වාඩිලා ඉන්නකෝ මම උඩට ගිහිල්ලා කියන්නම් ඔයා ඇවිල්ලා ඉන්නවා කියලා සමග්ගි. එපා. ඔහොම නෙමෙයි. මේ මම මම ඉවිල මම ඉවිල කියපු දේ මිසනාරිට ඇහුණාද? අද අද ඔෆිස් ප්‍රින්සස් වලදී බොහෝම දරුණු ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණා නිල්සන් අයියා. ඕ මට ඇහුණා ජසින්තා. හරි මොකද්ද සිද්ධ වුනේ? ෆැක්ටරි එකේ ඉඳලා ඇවිත් සයිඩ් එන්ට්‍රන්ස් එක පැත්තෙන් රිවර්ස් කරපු කන්ටේනර් එක කැප්ටිනා හරි හරි දැන් කාට හරි අනතුරක් එහෙම සිද්ධ වුණාද? ඔව් නිරසමය මම මම කොහොමද මේ ගැන කියන්නේ? කතා කරන්නකෝ ජසින්තා මේ මොකක්ද උනේ? සමන්ති සමන්ති සමන්තිගේ හැපිලා මොන මොනවද මේ කියන්නේ? අන්න සමන්ති ඉන්නවා උඩ ශවරකේ. ඒ කොහොමද? ඒ කොහොමද කියලා අහන්නේ ළමයෝ. එයා ඔෆිස් එකේ ඉඳලා ගෙදර ආපු හින්දානේ. නිල්සන් අයියා සමන්ති සමන්ති තමන්ට නැති වුණා නැති වුණා මොනවා සමන්ති නැති වුණා ඒ කොහොමද හරි හරි මොකද සිද්ධ වුනේ නිල්සන් අයියා ඔෆිස් එකේ වැඩ ඉවර පස්සේ සමන්ති මටත් කතා කරුවා යන්න වැඩ ටිකක් තිබුණා හින්දා මං නතර වුණා. ඉතින් ඒත් පස්සේ මට මතක් වුණා. එයාට දෙන්න තිබුණ පරිවිදය මට මගේ ඇරුණ බව. ඒ හින්දා මම ඉක්මන් කරලා කන්තෝරුවේ පිට වුණා. එයාව හොයන්න. අද අනේ අතරේ තමයි ඔය ඇක්සිඩන්ට් එක සිද්ධ වෙලා තියෙන්නේ. සමන්තිර සමන්තිර හොස්පිටල් අරන් ගිහින් ඒ අතරේ තමයි මේක මේක මහා මේ මේ හතරමීරි කතාවක් නේ. ඔයා මේ කතා කරන්නේ හොඳ සිහියෙන්ද කියලාත් මට දැනට සැක හිතෙනවා ජසින්දා. මට මට හරිම කනගාටුයි. මං කියන කතාව නේසන් අයියට විශ්වාස කරන්න බැරි නා. මම මොනව කරන්නද? මේ මේ යකේ තාගසින්දා යකේ තාගසින්දා ඔහෙ ඉන්නකො මේ යකේ ඔහෙ ඉන්න වගේ. අප්පා මේක මේක මේ හරිනම් හෙයියම් මාරුවක් නේ. මට මට කිසි දෙයක් තේරුම් ගන්න බෑ. ඇයිද? අම්මෙන් බලන්නකො වීරේ. මොකද ඒ ළමයා මේ අපසකාරියත් නෑ නෑ නෑ අපොයි නෑ. බොහොම හොඳ බුද්ධිමත් කෙල්ලෙක්. මේ ඒත් නෙමෙයි කතා කරුවේ නම් ටිකක් අප්සෙට් ගහලා වගේ. ඒක. එතන මේක මේක තේරුම් ගන්න තමාරුනේ. ඒ අපි සමයමක්ද දන්නේ. හැබැයි සම්මන්ති නැති වුණා කියලා ඊළඟ කිව්වේ. ඒක මනම් අර උඩ ඔරකට තුලේ ඔරකට තුලේ නේ ඔය දෙන්නට ඇහුණනේ ඉස්සෙල්ලා මම මේ සමන්තිට උඩට කතා කරනවා මේ ඔයා උඩට කතා කරනවා නම් ඇහුණා මේ ඒත් මේ සමන්ති මේ මොනවද කියනවා මට නම් ඇහුන්නේ ඒක මටත් ඇහුන්නේ එයා ඔෆිස් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ බෑග් එකත් අන්න අතන තිය බෑග් එක දැන් උතර නෙවෙන්නේ. ආ ඉතින් බෑග් එක නම් එයා උඩට යනකොට අරන් යන්නද? හරි වීරනේ මම කොකට ගිහින් කතා කරන්නම්කෝ. හා. සමන්තේ සමන්තේ කුමාරි යන්න අපි ගිහලා බලමු. බලමු. තමන්ගේ තමන්ගේ මොහොන් බාත්‍රූමේ කවුරුවක් නැහැ ඒකනේ මේක කවුරු නාපු දවස් පේන්නත් නැහැ සමන්තේ සමන්තේ ඉතින් ඔබට ආවනම් මේ අපිට නොපෙනේ පහලට එන්න එහෙම පුළුවන්කම තිබුණෙත් නෑනේ. ඒකනේ. මේ මේ අපි යමු පහලට යමුකෝ. මේ මම ඉතින් කාමරේට නිකමට ඉබිකම් කරලා බැලුවා. මෙයා පේන්නේ නැහැ නේ කොතනකවත්. නෙල්සන් මේ මේ සමන්තිගේ බොස් මිස්ටර් අලගොඩව මම දන්නවා. මේ මේ මන්නක ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. ඉන්නකෝ පොඩක් ඉන්නකෝ මම එයාගෙන් අහලා බලන්න. අහම්කෝ මොකද්ද මේකේ තේරුම කියලා? ආ ආ ආ හරි. ආ බලන්න. හෙලෝ ආ මිස්ටර් අලගොඩ ආ මම මම කුමාරි වීරසිංහ ඔව් සම්මන්තිගේ කිට්ටු යාළුවෙක් ආ ඔව් ඔව් ඔව් ඒ ගෙදර ඉඳලා තමයි කතා කරන්නේ මොනවා අනේ අනේ දෙයනේ අපි කවුරුත් විශ්වාස කරේ නැහැ. මේ එතකොට ඔව් ඔව් අනේ මට තේරෙනවා. අනේ ඔව් හොඳයි හොඳයි මන් තියන්න. Thank you Mr. අලගොඩ. නේ අලගොඩ මොකද කියන්නේ? අනේ අනේ වීරි මේ චසින්ත චසින්ත මෙයාවිත් කියපු පොඩි වෙන්නේ. මොනවා මොනවා මගේ මගේ සමන්ති නැති වෙලා මේ නැති වෙලා අනේ මීරේ මීරේ මම මොකද කරන්නේ මම කියන අපි ෆෝන් කරමු අපි ෆෝන් කරමු පොඩ්ඩක් ඉන්න මීරේ මේ හොඳ හොඳයි අපි යමු ඔයාගේ ඔයාගේ ෆෝන් කරගෙන යනවා. ඔව්. බලන්නකෝ. මේ මේ කවුද මේ කතා කරන්නේ? හෙලෝ. ඔව් මිස්ටර් ගොඩ. අපි එනවා. ඔව් මේ නිරසනත් එක්ක එනවා. ඔව් මේ අපිට මුලදී ලැබුණු පණිවිඩය අපි විශ්වාස කළේ නැහැ. ඒ හින්දායි මම මිස්ටර් ගොඩට කෝල් කරේ. අපිට පණිවිඩේ කියනාවේ මේ සමන්තිට යන්නවා ජසින්තා මොනවා ඉන්නේ හිතාගන්න බෑනේ හරි හරි හරි මම මම නැවතත් කියන්න මේ මේ කුමාරේ මොකද මොකද අලගොඩ කියන්නේ මේ අනේ මංගලයන් මේ අපිට පණිවිඩය අරන් අපු ගෑනු ළමයා මේ ඕ ඕ ඕ අර අර ජසින්තා මේ ඊළමයා මේ ඊළමයා ඇක්සිඩන්ට් එකකින් තුවාලලා ඉවත් ඉතිස්සේ තවලෝ දැන් දැන් පොඩ්ඩකට ඉස්සෙන්න මේ ඊළමයා ඊළමයා සත්‍ය වගේ නෝනේ මොනවා? වීරේ වීරේ මට මට මේ ඔක්කොම නපුරු හීනයක් වගේ නෑ කෝරෝයා ගෙනව කියපු යාළුවෝ ටික හරි මහන්සි යන්නේ අපේ තෙරපි තෙරපි ඇවිල්ලා එපා වුණා නේ මම යනවා වස්තු කතා ගන්න මහන්සි කුමාරි රචනා කළ නාට්‍යයක්. රඟපෑම් නෙල්සන් හිලේරියන් පෙරේරා. වීරේ කයන් විතාන. සමන්ති නීලිකා මත්තුම. කුමාරි සකුන්තා ප්‍රසාදිනී බතුකේ. ජසින්තා සොයානි ලුම්බිල. නාද සංකල්පය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල වජිර ඉන්දික කර්මාසේනගේ නිෂ්පාදනයක්. Thank you.